මොකද මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් අපිට ආත්ම නිවැරදි මගට වැටිය යුතු වෙනවා. අපේ මනස. මොකද මනසේ ස්වභාවය තමයි විවිධ දික්තිවල එල්ලීම. මේ නිවැරදි මගට මනස වැටුනේ නැත්නම් මේ මනස විවිධ වැරදි පිළිගැනීම්, වැරදි අදහීම්, වැරදි දර්ශන මත එල්ලෙනවා. මොකද මානසික ස්වභාවය තමයි අරමුණ වල එල්ලීම. අරමුණක් නැතුව මනසට රැඳෙන්න බෑ. ඒතර අරමුණක් ඕනේ මනසට. දැන් අරමුණ පිළිබඳව පසුගිය සතියේ ඊට පෙර සතියේ අපි දේශනා කළා ඒ අරමුණු රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන කියන මේ අරමුණු තුන මූලික කරගෙන මේ සත්ත්ව ප්‍රචාවකේ මේ මානසික ක්‍රියාකාරීත්වය නැවත නැවත සසරට වැටෙන්නේ ඇයි කියන කාරණය. ඒතර අපිට මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් අවශ්‍ය වෙන්නේ මේ සසර නෙමෙයි. අපට අවශ්‍ය කරන්නේ නිවන් මඟ. සසර මඟ නම් ඉතින් ඔය ප්‍රවෘත්තියට ඉඩ දීලා නියඬව බලා හිටියාම ඒක සසර මඟ. නෑ. අපි දැන් සසර මගේ ආදීනවය තේරුම් ගන්න තියෙනවා. ඒකේ භයංකාරත්වය තේරුම් ගන්න තියෙනවා. ඒ සසර මගේ දුක්ඛ ස්වභාවය තේරුම් ගන්න තියෙන්නේ. දැන් අපිට හොයන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සසරෙන් මිදීම. ඒවත් නිවන් මඟ. ඒතර නිවන් මඟ එහෙනම් අපිට තාම නිවැරදිව නිවන් මඟට නොවැටුණු නිසා තමයි අපි අදත් මේ සසර මඟට වැටිලා තියෙන්නේ. සසර මඟෙන් නිවන් මඟට වැටෙන ආකාරය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් පැහැදිලි කරනවා. අපි අදත් ගන්නවා එක අරමුණක්. ඒ තමයි රස ආරම්මණය. රසය ආරම්මණයක්. මොකටද? සිතක් හදන්න. ඒ රසය නැමැති ආරම්මණය කොහොමද පටන් ගන්නෙ? ඒ දිව. හ්ම්. දිවට විතරක් රසය නැමැති ආරම්මණයක් ඉදිරිපත් කරන්න බෑ. බාහිර ආහාරයක් ඕනේ. ඒතර බාහිර රසයක් ඕනේ. ඒතර බාහිර ආහාරයක් දිවට තිබ්බහම එනවා ආරම්මණයක් රස ආරම්මණය. රසය පිළිබඳව අරමුණ දැනගැනීමේ සිට. ඒ රසය පිළිබඳව දැනගැනීමේ සිට චිවා විඥානය. ඒ අරමුණේ එල්ලිලා හැදෙන සිත තමයි ජීවා විඥානය. රස දැනගැනීමේ සිත. දැන් අපි දන්නවා දිව කියන ධර්මතාවය මොකක්ද කියන කාරණය දැන් මේ ධර්ම ධර්ම දේශනාවන් ශ්‍රවණය කරපු සියලු දෙනා දන්නා මේ දිව කියලා කතා කරන්නේ මහ භූත හතරයි කියන එක. රසය කියලා කතා කරන්නේ එම ධර්මතාවයන් හතරමයි කියලා දන්නවා. ශක්තියින් හතරක ක්‍රියාකාරීත්වයක් කියන එක දන්නවා. අභ්‍යන්තර ජීවිත බාහිර රසෙත් ක්‍රියාත්මක වෙන්නේ මේ ශක්තියින් හතරේ ක්‍රියාවක් කියන එක දැන් දන්නවා. දේන් නිසාමයි සිතක් හැදෙන බවත් දන්නවා. ඒ කියන්නේ රස දැනගැනීමේ සිත හැදෙන්නේ ඒ අධ්‍යාත්මික ජීවායතනය හා බාහිර රසායතන එකතු වීමෙන් කියන එකක් දන්නවා. ඒතර පුච්චල සංඥාව, සත්ව සංඥාව කියන එකක් දැන් සමහර අයගේ බැහැර වෙලත් ඇති. සමහර අයගේ බැහැර වෙමින් පවතිනවා. සමහර අය යම් අවස්ථාවල නැවත නැවත ඒ ස්වභාවයට වැටෙනවා. එනගේ ජීවා විඥාණය හා දිව බාහිර රසය කියන එක ආයශත් දැන් ඔයත් දන්නවා. ඒ ශක්තියින් හතරේ ආයශ චිතක්ෂණ 17යි අධ්‍යාත්මික දිව. බාහිර රසයේ ආයශ චිතක්ෂණ 17යි ඒකත් දන්නවා. ඒ කියන්නේ ශණයක් තුළ ඇතිව නැති වෙන බව දන්නවා. මොකද ඒ දෙකයි ති රූපයට රූපේ කායශ චිතක්ෂණ 17යි. එතකොට ඒ දෙක නිසා උපදින සිතේ ආයශ්‍යක චිතක්ෂණයයි කියලා දැන් දන්නවා. ඒ 17 නොත් එකයි. ඊට වැඩි කාලයක් පවතින මේ ලෝකේ කිසිම ධර්මතාවයක් නැහැ. සිත හා සිතුවිලි වලට එක චිතක්ෂණයක් හා ඒ සඳහා උපකාර කරපු අර රූප ධර්ම දෙකට ආයශ්‍ය චිතක්ෂණ 17ක් කියන එක. ඒතර දැන් අපි මෙතන පුච්චල සංඥාවෙන් තොරව තමයි මෙතන ඉඳලා ධර්මය අපි පැහැදිලි කරන්නේ සසරෙන් නිවනට කියන නිවන් මඟ විවෘත කරගන්න නම් සත්ත පුච්චල සංඥාව අපි මනසෙන් බැහැර වෙන්නම ඕනේ. නැවත නැවත ඒ ස්වභාවයට වැටෙනවා නම් සත්ත පුච්චල සංඥාවට ඒක අවිද්‍යාවෙම ගතියයි. මෝහේම ස්වභාවයයි. අනවබෝධයේම ස්වභාවයයි. එනිසා අපිට අවශ්‍ය කරන්නේ තවදුරටත් අනවබෝධය නෙමෙයි අවබෝධයයි. එහෙනම් නිවැරදි අවබෝධය නම් අර රූප ධර්ම දෙක කායශ චිතක්ෂණ 17ක් ඒ දෙක සම්බන්ධ වීම නිසා හටගන්න සිතේ ආශයක චිතක්ෂණ. දැන් මේ සිත හටගත්තාම ඒ රස දැනගැනීමේ සිත හටගත්ත ගමන් සිත එතන අලවනවා. සිත එතන ඇලෙනවා. ඒ තමයි ස්වභාවය, සිතේ ස්වභාවය, මනසේ ස්වභාවය. දැන් සිත ඇලෙනවා. ඊට සිත ඇලුණා ඇලුනහම අපි අරමුණ නැවත හොයනවා. ඒ අරමුණ නැවත හොයනවට කියන අපි නැවත නැවත රසය හොයනවා කියන. දැන් රසය නෙමෙයි හොයන්නේ. ඒ අරමුණයි හොයන්නේ. මොකද ඒ රසය පිළිබඳව දැනගත්ත සිත හැදුව හැදුණු සැනෙන් ඒ සිත නැති වුණා මොකද එක චිත්තස්තනයක් ආයශ නිසා. හැබැයි එක චිතක්ෂණයක ආයශ්‍යර් ඇතිව නැති වෙච්ච සිත වෙනුවට ඒ සිත උපකාර කරගෙන හටගත්ත තව සිතක් ඒ ඇලුන සිත. ඇලුන සිතට බුදුරජාණන් වහන්සේ දීපු වචනය තමයි තණ්හාව කියන එක. රස තණ්හා. දැන් රස තණ්හාව තියනවාද? තියෙනවා. ඔව්. ඒ තණ්හාව නැමැති සිතුවිල්ලක් හැදුවේ. දැන් පුච්චලයකට නෙමෙයි තණ්හාව. මොකද පුච්චලයක් නැහැ. ඒ නිසා පුච්චලයෙන් සත්ත්ව පුජ්‍යර සංඥාවෙන් තොරව මානසිකාර්ය පවත්වන්න, සිත පවත්වන්න. ඒතකොට ඇලුණු සිතට ආයසත් එක චිතක්ෂණයයි. ඒ ඇලුණු සිතට ආයස එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. නැවතත් ඒ අරමුණ සෙවීමේ සිතකට උපකාර කරලා නැවතත් එම එවැනි අරමුණක් සෙවීමේ සිතකට උපකාර කරලා තමයි ඒ සිත නිරුද්ධ වෙන්නේ. එක චිත්තක්ෂණයක් තුළ නිරුද්ධ වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වචනයක් දුන්නා පරිේශණය. පරිේශණය කියන්නේ හොයනවා. දැන් බලන්න එහෙම වෙනවද කියලා හොඳට බලන්න. වෙනවා එහෙම සත්‍ය වශයෙන්. නැවත නැවත අරමුණ හොයනවා. ඒතර අරමුණ හොයන්න සිත දීර්ඝ වේලාවක් පවතින්නේ නැහැ. ඒ අරමුණු සෙවීමේ සිතට ආයුෂත් එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඒ අරමුණු සෙවීමේ සිතත් ඇති වෙලා නැති වෙනවා. ඒ අරමුණු ලැබීම කියන සිතුවිල්ලට උපකාර කරලා. ඒ නිසානේ ආයි රසය හොයනවා රසය ලබන ඊට පස්සේ. දැන් අර රසය සෙවීමේ සිත පරිේශණය ඒ සිත චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා නැති වෙන්නේ අරමුණු ලැබීමේ සිතට උපකාර කරලා මේ සිතක් ඒගාව සිතකට ප්‍රත්‍ය වීමෙන් මේ සිදුවෙන ක්‍රියාවයි මේ පෙන්වන්නේ අපේ අවිද්‍යාව නිසා මෝහය නිසා අපි මේක නිවැරදිව දකින්නේ නැති නිසා මේ සත්‍ය දුකටපත් වෙන ආකාරය මේ සිතුවිලි විසින් දුකක දමන ආකාරය දුකටපත් කරන ආකාරය එතකොට අරමුණු ලැබීමේ සිතක් ඒකට ප්‍රත්‍ය වුණේ අරමුණු සෙවීමේ සිතයි අරමුණු සෙවීමේ සිතට ප්‍රත්‍ය වුණේ ඇලීමේ සිතයි ඇලීමේ සිතට ප්‍රත්‍ය වුණේ චිව විඥානයයි රස දැනගැනීමේ සිතයි රස දැනගැනීමේ සිතට ප්‍රත්‍ය වුණේ දිවයි රසයයි හැබැයි දිවයි රසයයි නෙමෙයි සතර මහා ධාතුන්ගේ කොටස් දෙකයි. හ්ම්. දැන් එක පැත්තකින් අපට පැහැදිලි වෙනවා ආ නාම රූප දෙකක් තියෙනවා. හ්ම්. එතකොට නාම රූප පිළිබඳව ඥානයක් එතන එනවා. දැන් අපි මේක පරීක්ෂණයක් කරන්න සම්මර්ෂණය විභාග කරනවා. ඒ විභාග කිරීම පරීක්ෂා කිරීම තුළ එන්නේ සම්මර්ෂණ ඥානය. ඒ හැකියාව. ඒකට කියන සම්මර්ෂණ ඥානය. ඒතර නාම රූප පිරිසිඳව දැනගන්න නුවණක් එනවා. ඊගාවට එනවා කාංකා විතරණ විසුද්ධිය. එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇතිසැටියෙන් දැකීම. එතන මේ සත්‍ය සිදුවීමේ සිදුවෙන ආකාරය දකිනවා නම් ඒක ඇත්ත ඇතිසැටියෙන් දැකීමයි. යථාභූත ඥාන දර්ශනය. ඒකම එනවා උද්‍යව්‍යා ඥානය කියන එකත් වෙනවා දැන් මෙතන. ඒ කොහොමද ඉන්නේ? අර දිවටාය චිත්තක්ෂණ 17යි ඒ කියන්නේ සත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උදේ උදේ නැති වෙනවට කිව්වා වැය. ඒක දකින්න නුවණ ඥාණයෙන් දකින්නේ නුවණ දර්ශනය දකින්න. නුවණින් දකින්න. උද්‍යව්‍යා දර්ශන ඥානයක් වෙනවා. ඒතර හේතුඵල පිළිබඳව ඥානයක් වෙනවා. නාම රූප පිළිබඳව ඥානයක් වෙනවා. සම්මර්ෂණ ඥානයක් තාම මුලින්ම. දැනටත් තියෙන සම්මර්ෂණ ඥානය. මේ විභාග කිරීම, පරීක්ෂා කිරීම සම්මර්ෂණ ඥානය. මේ ඥාන උපදින්නේ අනුපිළිවෙල. දැන් අරමුණු ලැබුණ අරමුණු ලැබුණාම ඒ අරමුණු ලැබීම එතකොට සිතක්. අරමුණු ලැබුණ බව දැන් දැනගත්තා. ආහාරය දැන් ප්‍රණීත ආහාරය. ඒකට අරමුණක් ලැබිලා තියෙනවා. අරමුණ ලැබුණාම ඒක හොඳ නරක විනිශ්චය කරනවා. විනිශ්චය කිරීමේ සිතක් හැදෙනවා. පුජ්‍යලෙක් විනිශ්චය කරන්නේ. නමුත් අපි මේ ප්‍රායෝගික ජීවිතයේදී බලන්න හොඳට මේ පුජ්‍යලෙක් විනිශ්චය කරන දෙයක් හැටියටයි ගන්න. පුජ්‍යලෙක් විනිශ්චය කරන්නේ මේ ආහාරය හොඳද මේ ආහාරය නරකද? සිත විසින් විනිශ්චය කරන්නේ. සිතුනේ විනිශ්චය කරන්නේ හොඳ නරක. එතකොට හොඳ නරක කියන ඒ විනිශ්චයවත් දෙකට බෙදීමට ප්‍රත්‍ය වුණේ අර අරමුණු ලැබීම කියන සිතයි. ඒ සිත විනිශ්චය කිරීමේ සිතට ප්‍රත්‍යයයි, උපකාරයි. ඒතර අරමුණු ලැබීම කියන සිතත් උදේවේ හටගත්ත හටගත්ත ස්වභාවයෙන් නැති වුණා. ඇයි? ඒ සිතේ ස්වභාවයයි. හැබැයි ඒ සැනෙන් ඇතිව නැති වුණාට අර වෙන් කිරීමට හොඳ නරක වශයෙන් වෙන් කිරීමේ සිතට ප්‍රත්‍ය වෙලා උපකාර වෙලා දැන් ඔන්න තවත් සිතක් හැදුවා දැන් තවත් සිතක් හැදුවා ඒ හොඳ නරක වෙන් කිරීමේ සිත හැබැයි යාට රැඳෙන්නත් පුළුවන් ඒ ප්‍රමාණයම තමයි එයි සිත කායශක චිතක්ෂණය ඒතර හොඳ නරක වශයෙන් වෙන් කිරීමේ සිත ඒකට කියන විනිශ්චය. ඒතර හොඳ නරක වශයෙන් වෙන් වුණාම චන්ද රාගය එනවා. ඒ සිතක් හැදෙන්නේ. ඒ සිතක් විතරයි හැදෙන්නේ. පුච්චලයකට නෙමෙයි චන්ද රාගය. චන්ද රාගය නැමැති සිතක් හැදෙනවා. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. ඒතර කැමැත්තෙන් ඇලීමේ සිතක් හැදෙනවා. ඒතර ඒ සිතට ප්‍රත්‍ය උනේ අර විනිශ්චයයි. හොඳ නරක වශයෙන් වෙන් කිරීමේ සිතයි ඒ චන්දරාගය නැමැති සිතට ප්‍රත්‍ය වුනේ. එයාටත් රැඳෙන්න පුළුවන් ඒ ආයශයම තමයි. මොකද ඒක සිතක් විතරයි. සිතවිල්ලක් විතරයි. එයා එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඇති වෙනවා දකින්නවා නම් ඒ උදය දැකීම. ඒ ශරණයෙන් නැතිවීම දකින්නවා නම් ඒ වැය දර්ශනය. උදේ වැය. ඥානය නුවණින් දර්ශනය දකින්නවා. විද්‍යාඥ දර්ශන ඥානයක් වෙනවා. එතකොට දැන් චන්දරාගය නැමැති සිත එක සිතක් එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි මම කියන දික්කයට දාලා කාටද චන්දරාගය? මම කියලා ගත්ත තැන චන්දරාගය. මගේ කියලා ගත්ත තැන චන්දරාගය. අන මගේ කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වෙනවා. චන්දරාගය ආපු ගමන්. මගේ කියන සිතුවිල්ල. එක සිතුවිල්ලක් විතරයි. අයිති කරගන්නේ මනසින්. මගේ කියන්නේ මනසින්. එක සිතුවිල්ලක් විතරයි. මගේ කියන සිතුවිල්ලටත් අවශ්‍ය එක චිතක්ෂණයයි ඒ ඇති වෙනවා දැකීම උදයයි එසනේ නැති වෙනවා දැක්කද ඒවැයයි උදේවැය ඇති වෙනසනේ නැති වුණා ඒක නුවණින් දර්ශනය දැක්කා. උද්‍යව්‍යහන් ඥාන ඥාන දර්ශනය. ඇතිව නැතිවන බව. අපි ඒ එකක්වත් අරගෙන තමයි යන්නේ ඉදිරියට. මේ ඥානය අපි ඉදිරියට අරගෙන යනවා. මොකද තව අපිට අටක් උපදවන්න තියෙනවා. මේ පළවෙනි ඥානය හොඳටම නිවැරදිවම උපදවා ගත්තාම ඉදිරි ඥාන වලට හරි පහසුයි. ඒකයි මේ අපි ගොඩාක් දුරට මේ ස්වභාවයන් එකින් එක එකින් එක අරගෙන දිගාරින්නේ දිගෑරලා පෙන්වන්නේ මේ පවතිනා වූ නිවැරදි ස්වභාවය. ඒකට මම මුලින්ම දේශනා කළා තියෙනවා අපි දකින්නේ මේ වර්තමානයේ මේ මොහොතේ මේ විශ්වයේ ක්‍රියාත්මක වන ධර්මතාවයයි. ඒ අධ්‍යාත්මික වශයෙන් හා බාහිර වශයෙන්. අධ්‍යාත්මයේ ගත්තත් මේ ස්වභාවයම තමයි. බාහිරින් ගත්තත් ඒ ස්වභාවයම තමයි. එහෙනම් මගේ කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වුණේ මම මගේ කියන සිතුවිල්ලට ප්‍රත්‍ය වුණේ උපකාර වුණේ අර චන්දරාගේ නැමැති සිතුවිල්ලයි. දැන් මගේ කියන සිතුවිල්ලටත් රැඳෙන්න බෑ. ඇයි? එක සිතුවිල්ලක් විතරයි. ඒතර එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි ඒ චිතක්ෂණය තුළ Taman අයිති කරගැනීමේ සිතුවිල්ලක් හදලා. හැබැයි හැදුවේ නැහැ ප්‍රත්‍ය වීම. හැදෙනවා. මම මගේ කියනකොටම ඒ සිතුවිල්ල එනකොටම Taman අයිති කරගැනීමේ සිතුවිල්ලක් එනවා. ඒකට තමන් සන්තක කරගැනීමේ සිතුවිල්ල. දැන් තමන් සන්තක කරගැනීමේ සිතුවිල්ලක් එනමත් එක්කම තමන් අයිති කරගෙන තමන් සන්තක කරගෙන ඊට පස්සේ ඒක හංගනවා. තමන් සතු කරගත්ත ගමන් හංගනවා. ඒ හංගනවා කියන්නේ මච්චරිය ඒ සිතක්. මසුරුකම. ප්‍රණීත ආහාර, හොඳ ආහාර, වටිනා ආහාර පෝෂ්‍යදාය ආහාර හංගගෙන වල දැන්. හංගගෙන කන. දැන් හංගන. මච්චරිය, මසුරුකම්. දැන් හංගපුවාම ආරක්ෂා කරන්න ඕනේ. ඊට පස්සේ එනවා සිතුවිල්ලක් රකින්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. දැන් ඒත් සිතුවිල්ලක් විතරයි. ආරක්ෂා කිරීමේ රැකීමේ වමනාව එක්සිතුවිල්ලක් විතරයි. ඒතර ආරක්ෂා කරන්න රකින්න නිකම් බෑ. ඊට පස්සේ ඒකට රැකවල් යොදන්න ඕනේ. ඒතර රැකවල් යොදන්න නම් අවියවද ගන්න වෙනවා. පොළු මුගුරු ගන්න වෙනවා. කලහ වාද විවාද රණ්ඩු සරුවල් ගහ බැන ගැනීම බොරු කේලාම් කීම් බොරු කීම් කේලාම් කීම් පරුස වචන කතා කිරීම දැන් බලන්න ඒවා හොඳට බලාගත්ත හැකි කුඹුර වලටත් රණ්ඩු වෙනවා. ඒකේ පොර ටික දාන්න ගිහිල්ලත් රණ්ඩු වෙනවා. ඇලවේලි බඳින්න ගිහිල්ලත් රණ්ඩු වෙනවා. නියරවල් හදන්න ගිහිල්ලත් රණ්ඩු වෙනවා. ඊට පස්සේ ඒවා කපන්න ගිහිල්ලත් රණ්ඩු වෙනවා. කපලා ගෙට ගන්න ගිහිල්ලත් රණ්ඩු වෙනවා. ඊට පස්සේ එතන ගේ ඇතුලේ තියලා රකින්න ගිහිල්ලත් මා දැන් අර හංගගත්ත හින්දා නේද රහංගනවා ගෙනෙල්ලා. ඒ මච්චරිය මසුරුකම. දැන් ඔයත් දන්නවනේ බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් අංග ගත්තේ නැහැ. රහතන් වහන්සේලාත් කිසිම දෙයක් අංග ගන්නෙ නැහැ, අංග ගත්තෙත් නැහැ, අංග ගන්නෙත් නැහැ. ඇයි? රකින්න දෙයක් නැහැ. රකින්න දෙයක් තිබ්බොත් නහංගන්නේ. හැංගුවොත් රකින්න ඕනේ. එතකොට රහතන් වහන්සේට නැහැ කිසිම දෙයක් වෙනමද රකින්න. ඇයි හංගලා නැහැ. හ්ම්. ඒතර බුදුරජාණන් වහන්සේ ඒතර දැන් රකින්න නම් අපි ආයුධ ගන්න ඕනේ. ඒතර බොරු කේලම්, බොරු කීම් කේලම් කීම්, පරුෂ වචන කීම්, ගහ බැන ගැනීම, උසාවි, නඩු හබ මේ ඔක්කොම යනවා. දැන් බලන්න හරි අපි අර සිතුවිල්ල අයින් කරනවා. මොන සිතුවිල්ලද? ආරක්ෂා කිරීමේ සිතුවිල්ල. රැකීමේ සිතුවිල්ල. නෑ මට කිසි දෙයක් රකින්න ඕනේ හැබැයි රකින්න ඕනේ නැත්තම් රකින්න දෙයක්වත් නැති වෙනවා. රකින්න දෙයක් තිබ්බොත් නේ රකීමේ සිතක් එන්නේ. හ්ම්. දැන් ඒතකොට රකින්න දෙයක් නැහැ. රකින්න දෙයක් නැත්තම් ඒතර හංගලා නැහැ. හංගලා නැත්තේ ඇයි? Taman සතු කරගත්තේ නැහැ. Taman සතු කරගත්ත Taman සතු කරගත්තේ නැහැ කියන සිතුවිල්ල අයින් කරන්න නම් ඒතකොට Taman සතු කරගත්තේ නැහැ කියන සිතුවිල්ල ඇති කරගන්න නම් මම මගේ කියන ස්වභාවයේ සිතුවිල්ල අයින් වෙන්න ඕනේ. ඒතර ඒ සිතුවිල්ල අයින් වෙන්න නම් මම මගේ කියන සිතුවිල්ල අයින් කරගන්න නම් චන්දරාගය අයින් කරන්න. චන්දරාගය නැමැති සිතුවිල්ල අයින් කරන්න නම් අර විනිශ්චය දෙකට බෙදපු එක අයින් කරන්න වෙනවා. හොඳ නරක වශයෙන් දෙකට බෙද. හොඳ හොඳ නරක වශයෙන් දෙකට බෙදීමේ සිටවිල්ල අයින් කරන්න වෙනවා. ඒකනේ ප්‍රත්‍ය උනේ ඉදිරි ධර්මයට. ඒතර හොඳ නරක වශයෙන් විනිශ්චය කිරීමේ සිට අයින් කරන්න නම් අර රූප ලැබීම පිළිබඳව සිට අයින් කරන්න වෙනවා. රූප ලැබීමේ සිට අයින් කරන්න පරිේශණය අයින් කරන්න රූප පිළිබඳව සෙවීමේ සිත අයින් කරන්න වෙනවා. රූප පිළිබඳව සෙව්වේයි තණ්හාව. ආ තණ්හාව නැමැති සිත අයින් කරන්න වෙනවා. දැන් බලන්න මෙන්න සිදුවෙන නිවැරදි ක්‍රියාව එක ධර්මතාවයක් ඉදිරි ධර්මතාවයට ප්‍රත්‍ය වීමෙන්. ඒතර අපි මෙතනින් යන්න ඕනේ නිවැරදි ගන්න. කොහමද? තණ්හා, මාන, ditthi කියන මෙන්න මේ සිතුවිලි තුනට ඉඩ නොදී සිත තුළ. තෘෂ්ණාවටත් ඉඩ නොදී, මානය නැමැති සිතුවිල්ලටත් ඉඩ නොදී, ditthිය නැමැති සිතුවිල්ලටත් ඉඩ නොදී ඕනේ මේ නිවැරදි මගට වැටෙන්න. එහෙම නැත්නම් වැරදි මගට වැටෙනවා. තණ්හාව නැමැති සිතුවිල්ලට ඉඩ දුන්නොත් වැටෙන්නේ නොමගට. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තණ්හාව ක්ලේශයක්. මානය ක්ලේශයක්. දික්කිය ක්ලේශයක්. එහෙනම් කෙලෙස් තියාගෙන නිවනක් බලාපොරොත්තු වෙන්න බෑ. යම් කිසි කෙනෙක් නිවනක් බලාපොරොත්තු වෙනවනම් සැනසෙල්ලක් බලාපොරොත්තු වෙනවනම් විමුක්තියක් බලාපොරොත්තු වෙනවනම් සදාකාලික දුක්වල නිමාවක් බලාපොරොත්තු වෙනවනම් එයාට අර තණ්හාව නැමැති සිතුවිල්ලට ඉඩ දෙන්න බෑ. ඒ සිතුවිල්ල අයින් කරන්න බෑ. මානය නැමැති සිතුවිල්ලට ඉඩ දෙන්නත් බෑ. දික්කිය නැමැති සිතුවිල්ලට ඉඩ දෙන්නත් බෑ. ඇයි? රාතන් වහන්සේට ඒ ධර්මතාවයන් රහතන් වහන්සේගේ සිත තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සිත තුළත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ඒ උත්තමයන් වහන්සේලා නිවන් දැක්කා. අපට නිවන් දකින්න බැරි වුණේ ඇයි? තාමත් නොමගට වැටිච්ච හින්දා. නිවැරදි මගට වැටුන්නේ. එතකොට මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මගක් පෙන්නනවා. නොමගක් පෙන්නනවා. ඒතර අපි බුද්ධියෙන් ඥාණයෙන් නුවණින් තේරුම් ගත යුතුයි. අපි නැවත නොමගට වැටෙන්න ඕනේ නෑ. ඇයි? ලස්සන දහමක් ලෝකේ විවෘතයි, පැහැදිලි, පිරිසිදුව තියෙනවා. ඒ දහම විවෘත කලේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් වූ නිවැරදි මඟ අපි දැකලයි අවබෝධ කරගන්නේ. දකින්නේ මනසින්. මනසින් දැකලා තේරුම් අරගෙන අපි අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන අපිම තීරණය කරනවා තමන්ටම තීරණය කරගන්න වෙනවා. මොකද සත්‍ය නම් ලෝකේ එකයි තියෙන්නේ සත්‍ය දෙකක් නෙවෙයි. සත්‍ය දර්ශනයට වැටුණට පස්සේ ආයි ඒ සිත වැරදි දර්ශනයට අහු වෙන්නේ නැහැ. වැරදි දර්ශනයට මනස අහු වෙන්නේ යොමු වෙන්නේ සත්‍ය දර්ශනයට ආපු නැති තාක්කල්. නිවැරදි දර්ශනයට මනස යොමු වෙච්ච තැන. මනසෙන් නිවැරදිව දැක්කනම් ආයියා බොරුවට අහු වෙන්නේ නැහැ. වෙන කිසිම දික්තියකට එයාගේ මනස ඇතුල් කරන්න බෑ. ඔය කාටවත් ඇතුල් කරන්න බෑ. එයාගේ මනස නිවැරදි දර්ශනය තුළ අනුගතයි. එහෙනම් අපි දැන් මෙතනදී බලන්න මේ එක එක ධර්මතාවයක් අරගෙන එතකොට අපිට දැන් දිව පිළිබඳව අපට තෘෂ්ණාව තියෙනවද? තියෙනවනම් ඒක අයින් කරන්න. ඇලීමේ සිතක් තියෙනවද? ඇලීමේ සිතක් තිබ්බොත් නැවත නැවත ඒ දිව පිළිබඳව අපි හොයනවා. බාහිර රසය පිළිබඳව අපිට ඇලීමේ සිතක් තිබ්බොත් අපි නැවත නැවත එකක් හොයනවා. ඒ දෙක නිසා උපදින සිතක් අපි ඇලුනොත් ඒ සිතත් අපි නැවත නැවත හොයනවා. ඒතර නැවත නැවත හොයනවා කියන්නේ තෘෂ්ණාව. ඒ එතනත් ඇලිලා. ඒකට ඇලිලා නම් නැවත නැවත හොයනවා නම් ඒ පරිශ්‍රණයයි. ඉතින් බලන්න මේක දැන් හේතුඵල වශයෙන් ඵලයෙන් ගත්තා දිව. දිව නෙමෙයි සතර මහා ධාතු. ඒකට බාහිරින් උපකාරයක් ගත්තා බාහිර රසය. ඒතර එතන සුද්දාෂ්ටක කලාප දෙකක්. දෙක දෙක නිසා ඒ දෙක එකතු වීම නිසා සිතක් හැදුවා. අන්න අපි නිවැරදිව දකිනවා. නිවැරදිව දකිනවා. ඒක රසය භුක්ති විඳින කෙනෙක් නෑ. රස දැනෙන කෙනෙක් නෑ. හැබැයි රස දැන ගැනීමෙන් සිතක් හැදෙනවා. චිව විඥානයි. ඒතර ඒ කරුණු තුන එකතු වුනහම ඇලෙන සිතක් වෙනවා. දැන් සිතට ඇලිලා. ඒතර ඇලුනහම දැන් ඊට පස්සේ හොයනවා පරිේශණය. හොයපුවාම හම්බ වෙනවා. ඒකනේ හොයන්නේ. එහෙන් රූප හොයනවා, කනෙන් ශබ්ද හොයනවා, නාසයෙන් ගඳ සුවඳ හොයනවා, දිවෙන් රස හොයනවා. හ්ම්. ඒතකොට හොයනවා. හොයනවා නම් ලැබෙනවා. හ්ම්. ඒතකොට ලැබුණාම හොඳ නරක බෙදෙනවා, විනිශ්චය කරනවා. විනිශ්චය කරපුවාම චන්ද රාගයේ සිටවිල්ල එනවා. ඒතකොට චන්ද රාගයේ නැමැති සිටවිල්ල ආපුවාම මගේ කියලා තමයි ගන්නේ. මම මගේ කියන දික්තියෙන් ගැලවුණොත් චන්දරාගය සිතුවිල්ලක් හැටියට දකිනවා. එතකොට චන්දරාගය කියන්නේ කැමැත්තෙන් ඇලෙන්නේ මම නෙමෙයි කියන කාරණය දන්නවා. එයා දකිනවා. ඒ සිතුවිල්ල දකිනවා. ඒ සිතුවිල්ල චන්දරාගය නැමැති සිතුවිල්ලට ඉඩ දුන්නාම මගේ කියලා අරගෙනම තමයි තියෙන්නේ. ඊට පස්සේ තමන් සතු කරගැනීමේ සිතක් එනවා. තමන් සතු කරගැනීමේ සිතක් ආපුවාම ඊට පස්සේ Tamanට අයිති දේ පරිස්සම් කරන්න ඕනේ. එතකොට මච්චරිය මසුරුකම නැමැති සිතක් වෙනවා. සංගවීම. දැන් බුදුරජාණන් වහන්සේ ආහාර කොහොමද සංගවලා තිබ්බද? සුවඳ වර්ග කොහොමද සංගවලා තිබ්බද? මිහිරි හඬ නගන යම් යම් දේවල් සංගවලා තිබ්බද? නෑ. ඒවා හෙව්වද? ඒත් නෑ. ඒතර හෙවීමේ සිතකුත් නෑ. හ්ම්. ඒ පිළිබඳව විඳීමේ සිතකුත් නැහැ. වෙන්නෙත් නැහැ. අර රූප සෙවීමේ පිළිබඳව සිතකුත් නැහැ. දැන් ඒතොර නිවීම කොතනද නිවන නිවන තියෙන්නේ කොතනද කියලා දැන් අපිට යාන්තමට දැర్శණය වෙනවා. ඡායාවක් ඈත පේන ඡායාවක් දැන් මේ නිවන තියෙන්නේ කොහෙද කියන එක. මනසෙම තමයි නිවීම තියෙන්නේ. එයි ක්‍රියාකාරීත්වය තියෙන්නේ මනසේ නම් නිවීම තියෙන්නේ මනසෙමයි. මානසික ක්‍රියාකාරීත්වය තමයි සත් මේ සත්ත්ව ප්‍රජාව දුකට දාන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ තාමත්ම පැහැදිලිව දේශනා කළා. මානසික ක්‍රියාකාරීත්වය. එහෙනම් අපි තණ්හා මාන දික්ටි වලට වැටෙන්නේ නැතුව හැබැයි හොඳට සතියහා යෝනිසෝ මනසිකාරය උපකාර කරගෙන ප්‍රාර මච්චරිය කියන සිතත් ඇති වෙන ඇති වෙනසනේ නැති වෙනවා. ඇති වෙනා ක්ෂණේ නැති වෙනා දකිනවද? දර්ශනය. කොහෙන්ද දැක්කේ? නුවණින්. ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්ව උදය. නැති වෙනවට කිව්ව බය. උද්‍යව්‍යානු දර්ශන ඥානය. දැන් උදය උද්‍යව්‍යානු දර්ශන ඥානය. දැන් අපි එක ඥානයක් නෙමෙයි දැන් අපි ඥාන කීපයක් උපදවගෙන තියෙන්නේ මේ වෙනකොට. ඒ තමයි සම්මර්ෂණ ඥානය, නාම රූප පරිච්ඡේද ඥානය, යථාභූත ඥාන දර්ශනය, කාංකා විතරණ විසුද්ධිය දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය අපි දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී උපදවනවා ඥාන නමයක් ඒ ඥාන නමේ පළවෙනි ඥානයට හුරුවක් කරන් යන්නේ මෙතන ඒ හුරුව තමයි උදේවැය ඥානය ඒක අපි මග්ගමග්ග ඥාන දර්ශනේ පුහුණු කරනවා කොහොමද අනිත්‍ය දර්ශනය තුළ දැන් කොහොමද අනිත්‍ය දර්ශනය මේ සෑම සිතුවිල්ලකම හා දැන් අපි පටන් ගත්තේ දිවෙන් ඇතිව නැති වෙනවා චිතක්ෂණ 17 අනිත්‍යයි. බාහිර රසය ඇතිව නැති වෙනවා ආයශ චිතක්ෂණ 17යි. අනිත්‍යයි. ඇතිව නැති වෙනවා උදේවැය. ඒ දර්ශනය තුල අනිත්‍ය ලක්ෂණය දකිනවා. දුක්ඛ ලක්ෂණයක් කොහොමද දකින්නේ? නැවත නැවත මේ අරමුණු ගණ්ඩ මනස අපිට බල කරනවා. නැද්ද? රූපය පිළිබඳව අරමුණු ගණ්ඩ, අරමුණු ගණ්ඩ, අරමුණු ගණ්ඩ මනස බල කරන්නේ නැද්ද? පීඩනයක් දෙන්නේ නැද්ද? තද කිරීමක්, තල්ලු කිරීමක් දෙන්නේ නැද්ද මේ පැත්තට? දෙනවා. ඒක මහා වදයක් නේ. ශබ්ද පිළිබඳව අරමුණු ගණ්ඩ අරමුණු හොයන්න අරමුණු ගන්න. කවුද කියන්නේ? මනස. පීඩනයක් දෙනවා. සුවඳ පිළිබඳව අරමුණක් ගන්න. අරමුණක් හොයන්න. අරමුණක් ගන්න. නිරන්තරයෙන් පීඩනයක් දෙනවා. මනසට. රසය පිළිබඳව හොයන්න. රසය පිළිබඳව ගන්න. අරමුණක් ගන්න. අරමුණක් ගන්න. පීඩනයක් දෙනවා. පහස පිළිබඳව අරමුණක් ගන්න. අරමුණක් ගන්න. පීඩනයක් දෙනවා. මේ පංචකාමයටම පීඩනයක් දෙන්නේ නැද්ද? නිරන්තරයෙන්. ඒක මහ වදයක් නේ. මහ කරදරයක් නේ. විඳින පුච්චලයකුත් නැහැ. විඳින්නෙකුත් නැහැ, විඳවන්නෙකුත් නැහැ, හොයක් ගන්න හැබැයි පීඩනයක් තියෙනවා. ඒ පීඩනය දීලා එයා නිහඬ වෙනවා. ඒක තමයි විඥානයේ මායාව. විඥානයේ මායාවයි. අපි මේ මායාවට අහු වෙලා ඒ මායාවට රැවටිලා ඉන්නේ අපි. ඒ මායාවට ගොදුරු වෙලා ඉන්නේ අපි. හැංගිලා ඉඳලා අපිව තල්ලු කරනවා. සිතෙන් තල්ලු කරනවා. මෙතනට යන්න. රූප පිළිබඳ අරමුණු හොයන්න. අරමුණු හොයන්න. අරමුණු ගන්න. ශබ්දය පිළිබඳ අරමුණු හොයන්න. අරමුණු හොයන්න. අරමුණු ගන්න. පීඩනයක් දෙන්නේ නිරන්තරයෙන්. අන්න යම් කෙනෙක් නිවැරදිව දකින්න මේක දුක්ඛ ලක්ෂණය. මොන වදයක්ද මේක? මොන කරදරයක්ද? නිදහසක් නැහැ. සෑම වෙලාවකම අන කරනවා. අන කරනවා. ඒ අරමුණ හොයන්න, අරමුණ හොයන්න, අරමුණු ගන්න. ඒතට අරමුණු හොයනවට කිව්ව පරිේශන. අරමුණු ගන්නවට කිව්ව අරමුණු ලැබුණා. දැන් අරමුණු ගත්තාම අරමුණු ලැබිලානේ. ඒතට අරමුණු ලැබුණාම හොඳ නරක බෙදනවා. දැන් එතකොට සිතේ ප්‍රවෘත්තිය. සිතේ පැවැත්මට ඉඩ දීලා. සිතේ පැවැත්මට ඉඩ දුන්නොත් ඒගාව භාවයටත් පවතිනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කයේ Nirodhe නෙමෙයි නිවන. සිතේ Nirodhe නිවන. සිතේ මේ ප්‍රවෘත්තිය පැවැත්මේ අවසානයයි නිවන. එතකොට සිත නැවත කවම කවදාවත් චුති ප්‍රතිසන්දි දෙක ගලපන්නේ නැත්නම් එතන නිවුණා. ඒ නිවීම සිතේ. ඒ සිතේ නිවීම රූපේ නිවීමයි. ඒ සිතේ නිවීම සිතේ ඇතිවීම රූපේ ඇතිවීමයි. කියන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවේ පටන් ගැනීමයි සිතේ ප්‍රවෘත්තිය සිතේ පැවැත්ම. සිතේ නිවීම රූපයගේ නිවීමයි. ඒ චිත්ත සංතාන්නයට ගොදුරු කරගන්න තියෙන සතර මහා ධාතුවේවත් ඒ රූප කලාපවලට ක්‍රියාත්මක වෙන්න බෑ. අර විඥාණය නැමැති සිතුවිල්ල කලලේ මවගේ ගර්භාෂයේ කලලේ අර යුක්තාණුවට සම්බන්ධ වුනේ නැත්තම්. කර අපිට හොඳටම පැහැදිලි. එහෙනම් විඥානීය ක්‍රියාකාරීත්වය නවත්තන්න ඕනේ. දැන් අපි මේ දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ විඥානීය ක්‍රියාකාරීත්වය. පැහැදිලිව. එහෙනම් දුක්ඛ ලක්ෂණය තියෙනවා. ඒතකොට අනාත්ම ලක්ෂණයත් මෙතන තියෙනවා. මොකද මේ මග්ගම් මග්ග ඥාන දර්ශනය විසුද්ධියෙන් පටන් ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අපි අරිහත්ත්වයට යන තැනට යනකම්ම මේ ධර්මතා තුනත් එක්ක තමයි මනස ගෙනියන්න වෙන්නේ. මාර්ගඵල සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵල ලැබිලා නිවන දර්ශනය වෙන තැනට යනකම්ම අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියන මේ ධර්මතා තුන තුලයි මානසිකාරය හේවත් සිත පවත්වන්න ඕනේ පවත්වන්න ඕනේ නැත්තම් බෑ එහෙනම් අනාත්ම ලක්ෂණය ඒතර අනාත්මයි කියලා කියන්නේ සංස්කාරයන්ගේ උත්සාහයක් නැහැ ඒ කියන්නේ ඉදිරි ධර්මයක් නිපදවන්න, ඉදිරි ධර්මයක් හදන්න, ඉදිරි ධර්මයක් සකස් කරන්න සංස්කාරයන්ගේ උත්සාහයක් නැහැ. හැබැයි උපකාරය අනුව පැවතුම් තියෙනවා. ප්‍රත්‍යානුව පැවතුම් තියෙන්නේ. දැන් ඒකයි කිව්වේ මූල ප්‍රත්‍ය දිව. ඒකට ප්‍රත්‍ය වුණා බාහිර රසය, උපකාර වුණා. ඒ දෙකම ප්‍රත්‍ය වුණා චිවා විඥාණයට. රස දැනගැනීමේ සිතට. ඒතර රසක දැනගැනීමේ සිත ප්‍රත්‍ය වුණා සිත අලවන්නේ. දැන් සිත ඇලුනද ඒක ඒ ධර්මතාවයේ ඒ සිතවිල්ල ප්‍රත්‍ය වුණා අරමුණු හොයන්නේ. දැන් ආයි හොයන අරමුණු. දැන් රසයමනේ හොයන්නේ නැවත නැවත නැවත නැවත රසයමයි හොයන්නේ. අරමුණු හොයන්නේ. ඒතර අරමුණු හේවීමේ සිත ප්‍රත්‍ය වුණා, උපකාර වුණා අරමුණු ලබන්නේ. අරමුණු ලැබීමේ සිත උපකාර වුණා දෙකට බෙදන්න. විනිශ්චය කරන්න. හොඳද නරකද? බෙදන්න. දැන් එතකොට බලන්න මේ සංස්කාරයන්ගේ තියෙන්නේ උත්සාහයක් නැහැ. ඉදිරි ධර්මය උපදවන්න උත්සාහයක් නැහැ. හැබැයි එයා නැතුව ඉදිරි ධර්මයට උපදින්නත් බෑ. ඉදිරි ධර්මයට හටගන්න බෑ මුලින් ධර්මය නැත්තම්. ඒකයි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ හේතුව අයින් කරොත් ඵලය හැදෙන්නේ නැහැ. හේතුඵල ධමයක් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඒක තමයි ලෝකේ පරම සත්‍යයත් ඒකයි. හේතු අයින් කරොත් ඒකව ධර්මයට ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් ඊළඟ තියෙන ධර්මයට දැන් අර සෙවීමේ සිතට එහෙනම් ප්‍රත්‍ය උනේ නැත්තම් ඇලීමේ සිත සෙවීමේ සිත හැදෙන්නේ නැහැ. දැන් එහෙනම් සංස්කාරයන්ගේ තියෙන උත්සාහයක් නැහැ. ඉදිරි ධර්මය නිපද වීම, ඉදිරි ධර්මය සකස් කිරීම පිළිබඳව උත්සාහයක් නැහැ හැබැයි එයා උපකාරයි. ආයක තමයි තථාගතයන් වහන්සේ ප්‍රත්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ. කලස්සන වචනයක්. ප්‍රත්‍ය උපකාරයි. අපට ඒක තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැත්තේ මේ නිවැරදි ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය මනසට අනුගත වෙලා නැහැ. මනසට දැర్శණය වෙලා නැහැ. දැర్శණය වෙලා නැති නිසා හිතනවා මේ පුච්චලයේ ක්‍රියාවක්. කෙනෙක්ගේ ක්‍රියාවක් හැටියට තමයි දර්ශනය වෙන්නේ. ඒකට කිව්වා විද්‍යාව. හ්ම්. ප්‍රවිද්‍යාව තියෙනවා නම් අර ඇලීමේ සිත හදනවම තමයි. හැදෙනවා. ඒක නවත්තන්න බෑ. දැන් එහෙනම් අපි එතකොට අනිත්‍ය ලක්ෂණයත් මෙතන අපිට දර්ශනයයි ඒ මොකද චිතක්ෂණ 17ක් සහ එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා මොහොතකවත් පැවැත්මක් නැහැ ඒ අනිත්‍ය ලක්ෂණය අර නිරන්තරයෙන් පීඩා කරනවා හොයන්න හොයන්න හොයන්න මොනවාද අරමුණු හ්ම් අරමුණු හොයන්න නිරන්තරයෙන් පීඩනයක් දෙනවා හ්ම් පීඩාවක් කරනවා ඒක මහ වදයක් මහ කරදරයක් ඉතින් ඒක සැනසෙල්ල ඉන්නම නැහැ අරමුණු හොයන්න අරමුණු හොයන්න දුව ගැන හොයන්න පුතා ගැන හොයන්න ඉඩම ගැන හොයන්න කුඹුර ගැන හොයන්න ගහේ තියෙන ගෙඩි ටික ගැන හොයන්න ආ තමන්ගේ කය ගැන තියෙ ඒකත් හොයන්නද හැමතිස්සේ ටෙස්ට් ටික හරියට තියෙනවද? නියපොතු ටික පිළිබඳ හොයන්න ඕන. දත් ටික පිළිබඳ හොයන්න ඕන. ඒතකොට සම්මස්නහර හැම දෙයක් ගැනම හොයන්න ඕන. ඒතකොට නිරන්තරයෙන් පීඩනයක් නෙදෙන්නේ. ඒක මහා වදයක්. වදයක්. ඒක පුජ්‍යලයකුත් නැහැ. මේ සිතුවිල්ලක් විතරනේ මේ පීඩනය ඇති කරන්නේ. ඒක දුක්ඛ ලක්ෂණය. ඒතර අනාත්ම ලක්ෂණය තමයි අර මේ සෑම දෙයකටම කියන වචනේ සංස්කාර කියන වචනේ. ඒතකොට සංස්කාරයේ උත්සාහයක් නැහැ. ඉදිරි ධර්මයන් හදන්න ඉදිරි ධර්මය සකස් කරන්න උත්සාහයක් නැහැ ප්‍රත්‍යය. ඒතකොට ප්‍රත්‍යය අනුව තමයි පැවතුම ගෙනියන්නේ. ඒ ඇවිල්ලා අනාත්ම ලක්ෂණයයි. ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට. ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට. හා තම වශයෙන් තමන්ට ඕන විදිහට. නැත්නම් ස්ථිරව පවතින ධ්‍යාන. එහෙම දෙයක් නෑ. ඇයි? චිතක්ෂණයයි චිතක්ෂණ 17යි. ස්ථිරව පවතින දෙයක් නෑ. ඒතකොට කරන පුච්චලයක් කෙනෙක් නෑ. හටගත් ධර්මතාවයේ ශණයෙන් ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. ඒතර ප්‍රත්‍යානවයි පැවතුම්. ඒතර සංස්කාරයන්ගේ උත්සාහයක් නෑ උත්සාහ රහිතයි. ඥානාත්ම ලක්ෂණයයි. මේ ධර්මතා තුන හොඳට මනසට අනුගත කරගන්න ඕනේ. ඉදිරියට යන්න. දැන් මේ තවත් එකක් අරගෙන අපි පරීක්ෂා කරේ. අපි ඊගාවට ගන්නවා කය. ශරීරය. දැන් කය කියන්නේ ධර්මතාවය මොකද්ද කියන එක අපි හොඳින් දන්නවා. සතර මා ධාතුන්ගේ ක්‍රියාවලියක්. ආයතනෙන් යට කිසි දෙයක් නැහැ ඔගේ. සෑම කොටසකම හිසේ ඉඳලා පාදාන්තය දක්වා අරගෙන බැලුවොත් සතර මහා ධාතුන්ගේ කොටස්වල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. පුජ්‍යලේගේ ශරීරයක් නෙමෙයි. කෙනෙකුගේ ශරීරයක් නෙමෙයි. අපි මනසින් කෙනෙක් ඕකට ඇතුල් කළා. ওই සුද්දාස්ත්‍ර කලාපයට අපි මනසින් කෙනෙක් දාගෙන තියෙනවා. ඒ විඥානේ ආත්මය වශයෙන් අරගෙන. ඒ විඥානයත් එක්ක මේක සම්බන්ධතාවයක් තියෙනවානේ. කයි සෑම කොටසකම විඥානයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට සෑම කොටසකම ස්වභාවය දැනගන්නේ විඥානයි. කයට ගෝචර වෙන්නේ පහස. දෙක නිසා හැදුව සිතක්. ඒ දෙක නිසා හැදුවේ සිතක්. කාය විඥානය. ඒකට පහසක් ලැබුණ නැත්නම් ඒ සිත හැදෙන්නේ නැහැ කවදාවත්. හදන්න බෑ. ඒකට ධර්මතා තුනක් මෙතන තියෙනවා. කය. සතර මහා ධාතු. බාහිර පහස. සතර මහා ධාතු. දෙක එකට සම්බන්ධයි. දෙක නිසා හැදුවා සිතක්. දැන් කාය විඥානය. දැන් මේ පහස පිළිබඳව දැන ගැනීම සිත හැදෙනකොටම ඇලීමේ සිතක්. රස්නේ වෙලාවට සීතල දැනුණු ගමන් ඇලෙනවද නැද්ද? ඇලීමේ සිතක්. සීතල වෙලාවට යම් මොනසුමක් දැනුණොත් ඇලෙන සිතක්ද නැද්ද? ඒකට ධර්මතා තුනක් එකතු කරලා හැදුවා සමසිතක්. ඇලීමේ සිත. දැන් ඇලීමේ සිතක් හැදුවාම ඊට පස්සේ එනවා පරිේශණය කිරීමේ සිතක්. හොයා බැලීමේ සිතක්. මොකක්ද? පොට්ටබ්බ රම්මණය. පහස පිළිබඳව නැවත නැවත හොයනවා. පරිේශණය. ඒ අරමුණයි හොයන්නේ. පොට්ටබ්බ රම්මණය. ගත්ත පොට්ටබ්බ රම්මණය. ඒතර අරමුණ පිළිබඳව සොයා බැලීම. නැවත නැවත හොයනවා. ඒ අරමුණ පිළිබඳව සොයා බැලීම තුළ අරමුණ ලැබෙනවා. නැවත නැවත පහස හොයනවා. නැවත නැවත හොයනවා. අරමුණ ලැබෙනවා. අරමුණු ලැබෙනකොට දෙකට බෙදනවා. හොඳ නරක. දැන් නරක ස්පර්ශය පොළු පාරක් හරි කඩු පාරක් හරි වැදුණා. ඒක නරක ස්පර්ශය. ආ සනීප සුවදායක ස්පර්ශයක් ලැබුණා. ආ හොඳයි. දැන් හොඳ නරක වශයෙන් විනිශ්චය කරනවා. හොඳ නරක වශයෙන් විනිශ්චය කරාම චන්දරාගය නැමැති සිතුවිල්ල ආ චන්දරාගය නැමැති සිතුවිල්ල ඊගාවට මම මේ චන්දරාගයන්නේ මම තුල තමයි මගේ කියන තාක්කල් චන්දරාගය ඔන්න මම මගේ කියන සිතුවිල්ල මම මගේ කියන සිතුවිල්ල ආපු ගමන් Tamanට අයිති කරගන්න ඕනේ තමන් සතු කරගන්න ඕනේ. තමන්ට අයිති කරන කාටවත් දෙන්න බෑ. හ්ම් තමන් සතු කරගන්න. දැන් තමන් සතු කරගත්තාම පරිස්සම් කරන්න හංගනවා. පරිස්සම් කරන්න හංගනවා. හංගනවා කියන්නේ මච්චරිය. දැන් ඊට පස්සේ හැංගුවාට පස්සේ අර රැකවල් යදන්න ඕනේ. ඒ පරිස්සම් කරා. ඒතර රැකවල් යදන්න දැන් හදාගත්තා. ගෙවල් දරවල්. දිවි යතුරු දාගෙන හදාගන්න. දැන් බුදුරජාණන් වහන්සේත් එහෙම ඉබ්බෙක් යතුරක් එහෙම තියාගෙන හිටිය එහෙම සඳහනක් තියනවද කොහොමද? හා? ඇයි? හංගල නැහැ. හැංගුවේ නැහැ. ඇයි? මච්චරිය නැමැති සිතුවිල්ල නැහැ. අපට හැංගුවා. ඒකට ආරක්ෂා කරන්න ඕනේ. රැකවල් යොදන්න ඕනේ. ඒතර රැකවල් යදීමේ සිතක් එන්නේ. ඒ රැකවල් යෙදීමේ සිතක් ආපුවාම ඒකට අවශ්‍ය කරන විදිහට රැකවල යොදා ගන්න. ඒ රැකවල යොදා ගන්නවා. ඉතින් ආරක්ෂා කරන්න නිකම් බෑ. ඇයි? හොරු වෙන්නේ නැහැ නිකම්. මංකොල්ල කන්න නිකම් ඉන්නේ. ඒගොල්ලොත් මොන හරි අරගෙන ඉන්නේ. දැන් එහෙනම් එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න අවියවදයක් ගෙදර තියෙන්න ඕනේ. පොළු මුගුරු ගෙදර තියෙන්න ඕනේ. එතකොට ඒ පිළිබඳව ඒ හොරකමට ඒ මංකොල්ල කෑමට ආවේ අහල පහල කවුරු හරි කියලා අඳුරගත්තා නම් එතන ඉඳලා මොකද්ද වෙන්නේ? ගහ බැන ගැනීම, රණ්ඩු සරුවල්, වාද විවාද, බොරු කීම්, නඩුහබ, උසාවි ආ දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් පැහැදිලිද? දැන් බුදුරජාණන් වහන්සේට කවුරුන් නඩු දැම්මද? නෑ කවුද? ඇයි? රකින්න දෙන්නේ. රැක්කේ නැහැ කිසි දෙයක්. ඒක රැක්කේ නැත්තේ දැන් ආයේ මුලට එන්න. එතන මුලට අප තෘෂ්ණාව නැහැ. ඇලීමේ සිතක් හැදුවේ නැහැ ආයේ කවදා. බුදු වුණාට පස්සේ ආයේ කවම කවදාවත් ඇලීමේ සිතක් හැදුවේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ ශරීරයක් දන්නවා. මේ මොකද්ද කියන එක. තථාගතයන් වහන්සේට දිට්ඨිය නැහැ. ඒ ශරීරය කියන්නේ මොකද්ද කියලා දන්නවා. ප්‍රමාණයක් නැහැ මේ පිළිබඳ. ප්‍රමාණයක් කරන්න මොකද්ද? පුජ්‍යලේ කියන ප්‍රමාණයක් හදාගන්න. දැන් මේ ක්‍රියාවක් නේ දකින්නේ ක්‍රියාවක් නේ තියෙන්නේ. කයේ ක්‍රියාවක්. ඒකට සම්බන්ධ වෙන්නේ සීත උෂ්ණ දෙක. ඒකක් ක්‍රියාවක්. ඒ අනුව හැදෙන සිත එතන ඉඳලා ක්‍රියාවක්. මෙන්න මේ විදිහට මේ ප්‍රවෘත්තිය ගලාගෙන යනවා. ඒතරේ ප්‍රවෘත්තිය ගලාගෙන යන්නේ ඇයි? අර ඇලීමේ සිත හදපු තැන ඉඳලා. ඇලීමේ සිත හදපු තැන ඉඳලා තමයි ප්‍රවෘත්තිය යන්නේ. නැත්තම් මේ ධර්මතා තුනේ ක්‍රියාකාරීත්වය රහතන් වහන්සේටත් තියෙනවා. බුදුරජාණන් වහන්සේටත් තියෙනවා. ශරීරයක් තිබ්බ සීත උෂ්ණ දෙක දැනෙනවා හැද ඒ පිළිබඳව දැනගැනීමේ සිතක් හැදුනා මේ බුදුරජාණන් වහන්සේට. හැබැයි ඇලිලා ආ ඇලීමේ සිත හැදුවේ නැහැ. තේරෙනවද? හොඳයි. අදට નિયમિત ධර්ම දේශනාව අවසන් කරනවා. අනෙක් කරුණු ටික ඊගව ධර්මදේශනයේදී කියනවා. මේ සෑම කෙනෙක්ම ඊතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත්තා නම් තත්ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් තුලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛං සුමං පරන්ති චතු